කුවීන් විතර තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවට අවශ්‍ය මේ ඉඩම් නැහැ. දැන් ඒ නිසා දැන් අපි හොරළු කොයිතන පදනම විදියට අපි පෙත්සමක් අත්සන් කරනවා මේ තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවට අවශ්‍ය ඉඩම් ලබා දීම වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් වීමක් වෙන්න ඕන කියන ඉල්ලීම මුල් කරගෙන. සාවිනික බාර දෙන්නේ තමයි ජනාධිපතිතුමාට. අනිත් එක තමයි ඉඩම් ඇමතිතුමාට. ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාට තමයි අපි මේ ආදාළ පෙත්සම ටික බාර දෙන්නේ.